ඉදානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජික්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සාන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සාන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සාන්තෝ රස්සං අස්ස සාමීති පජානාති <coughs> රස්සං වා පස්ස සාන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අස්සතිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමි සික්ඛති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුව අරමුණු කරගෙන ආනන්ද ස්වාමින් වහන්සේට පැහැදිලි කරන්තිය දුණු ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන දස සංඥාවන්ගෙන් දහවැනි සංඥාව තමයි ආනාපාන සතිය. මේ ආනාපාන සතිය පිළිබඳ සංඥාවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා ඉරිමානන්ද භික්ෂුවට පවසන හැටියට. එතකොට ආනාපාන සති කිව්වහම ගොඩක් දෙනෙක් අහලා තියෙනවා මේ වචනය. ආනාපාන සති භාවනාව මුල් කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය පිළිබඳව විවිධ ආකාරයෙන් දේශනාවල පැහැදිලි කරලා තියෙන විශේෂයෙන් සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයන්හි ආනාපාන සතිය වැඩිම පිළිබඳව ඊළඟට වෙනම සංයුත්තයක් තියෙනවා මේ ආනාපාන සතිය භාවනාව පිළිබඳව. ඉතින් ඒ සියලුම දේශනා ගැන සලකා බලනකොට ආනාපාන සතිය කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කොටපත් සිහිය පරිපූර්ණ ලෙස පුරුදු පුහුණු කිරීම අන්තර්ගත වෙන්නේ බුදුසසුනේහි පමණයි. වෙනත් ආගම් දර්ශන තුලත් යම් යම් විදිහේ සිත සංසිඳීමේ භාවනාත්ම තියෙනවා. හින්දු භාවනා යෝගීන් අතරක් තියෙනවා ප්‍රාණයාම කියලා හුස්ම මුල් කරගත්ත යම් කිසි යෝගාභ්‍යාසයක්. එතකොට ඒ අනුව ඒගොල්ලෝ හිත තැන්පත් කරගන්න හෝ නැත්නම් හිත පුහුණු කිරීමේ යම්කිසි අභ්‍යාසයක යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බොමැදදී තමන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කරගෙන සිත තැන්පත් කරගන්න යෙදුණා. ඒ තුලින් චිත්ත සමාධිය, සිතේ ඒකාග්‍රතාවය ඇති කරගත්තා. ඊළඟට ඒ ඒකාග්‍රතාව පාදක කරගෙන ඒ සමාධියම විදර්ශනා මනසිකාරයටත් හැරෙවුවා. ඒ අත්දැකීම තුළින් බුදුරජාණන් වහන්සේ මේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කොටගත් සිහිය එම නැත්නම් ආනාපාන සතිය සෝලසාකාරයකින් 16 ආකාරයකින් සම්පූර්ණ විය යුතු ආකාරය පෙන්වා දුන්නා. කායානුපස්සනා කියන්නේ කය අනුව නුවණින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස අනුව සිහිය පවත්වන්නේ කොහොමද? ඒ කය අනුව නුවණින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස අනුව සිහිය පැවැත්වීම ආකාර හතරකින් සම්පූර්ණ වෙනවා. ඊළඟට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක මතම විඳීම් මනුව දකිමි වේදනානුපස්සනාවස්සේ මේ ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරන්නේ කොහොමද? එකක් සම්පූර්ණ කරන්ට ඊවර හතරක් තියෙනවා. ඊළඟට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක අනුව සමාහිත වෙන සිත අනුව දකින්න. චිත්තානුපස්සන අවස්සේ ආනාපාන සතිය පුරුදු පුහුණු කළ යුතු පියවර හතරක් තියෙනවා. ඊළඟට ධර්මතා අනුව දකින්න ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක පදනම් කරගෙන ධම්මානුපස්සීව ආනාපාන සතිය පුරුදු පුහුණු කළ යුතු පියවර හතරක් තියෙනවා. එතකොට කායानुපස්සනාව අනුව පියවර හතරයි, වේදනානුපස්සනාව අනුව පියවර හතරයි, චිත්තානුපස්සනාව අනුව පියවර හතරයි, ධම්මානුපස්සනාව අනුව පියවර හතරයි. මේ විදිහට පියවර 16කින් පරිපූර්ණ වූ ආනාපාන සති භාවනාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එතකොට ඒ 16 පියවර 16 සම්පූර්ණ වනකොට ඒ යෝගාචරයාට නැත්නම් භාවනා යෝගියාට ශ්‍රාවකයාට සමතයත් විපස්සනාවත් කියන මේ දෙකම මුදුන් පමුණවාගෙන අරහත්ත්වයේ කරාම හිත වඩා සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මේ පරිපූර්ණ වූ සෝලසාකාර ආනාපාන සති භාවනාව. ඉතින් මේ පරිපූර්ණ වූ සෝලසාකාර භාවන ආනාපාන සති භාවනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අසකරින් මතක් කළා. දහවෙනි සංඥාව හැටියට මේත පෙර අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිත්‍යත සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන මේ සංඥා නවයේ පිළිබඳව ඔබ ශ්‍රවණය කළා නම් දැන් ඔබට ශ්‍රවණය කරන්න තිබෙන්නේ මේ 10 වෙනි ආනාපාන සතියයි. එය දසවැනි සංඥාව හැටියටයි සඳහන් වෙන්නේ. එතකොට මේ අසුභ සංඥාව භාවනා වශයෙන් වඩනකොට පළමුවෙන් සමත භාවනාවක් හැටියට කුරුදු පුහුණු කරන්නේ අනතුරුව ඒක පාදක කරගෙන විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන් ඊළඟට මේ ආනාපාන සති භාවනාව සම්පූර්ණ කිරීමේදී මුලදී සමාධි සමත සමාධිය වැඩන විදිහට සමත භාවනාවක් හැටියට පුරුදු කරලා ඒකම පාදක කරගෙන විපස්සනා භාවනාවට හැරෙන්න පුළුවන්. එතකොට අපි බලමු මුලින් ආනාපාන සති භාවනාව පිළිබඳ මුල් පියවර හතර. එතකොට මේ මුල් පියවර හතර කායන පස්සනාව නැත්නම් කය අනුව සිහිය පැවැත්වීම වශයෙන් වැඩෙන සිහිනුවණක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඒක කායන පස්සනා කොටසටයි. ඒ වගේම මේ තුලින් සමත සමාධිය වැඩෙන මානසිකාරයක් මුලදී ඇති වෙන්නේ. ඒක පැහැදිලිව අපි බලමු කොහොමද ධර්මෙහි සඳහන් වෙන්නේ කියලා. කතමාශානන්ද ආනාපාන සති ආනන්ද ආනාපාන සතිය කොහොමද වඩන්න ඕන? කුමක්ද ආනාපාන සතිය කියන්නේ? ඉධානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිෂේධති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සති උපට්ඨකේත්වා යම් භික්ෂුවක් ශ්‍රාවකේ කැලේකට හෝ ගහක් මුලට හෝ නැත්නම් නිදහස් විවේක තැනකට ගිහිල්ලා කියන්නේ ශබ්ද බද්ද කෑකෝ ගැසි පිරිස ආදී නැති Tamanta හුදකලාව නිදහස්ව ඉන්න පුළුවන් තැනකට ගිහිල්ලා කිසිදකි පල්ලංකම් ආභිහිත්වා Tamanta පහසුවෙන් එරමිනිය ගොතා ගන්න පුළුවන් නම් එරමිනිය ගොතාගෙන උජුං කායං පරිධාය කය ඍජුව පිහිටුවාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ආශ්වාස ප්‍රශ්වාස දැන ගැනීම සඳහා නාසිකාව අග හුස්ම වදින තැන නැත්නම් මුහුණේ ඉදිරියට සිහිය පිහිටමු කර ගන්නට ඕන. මොකද හුස්ම දැනගන්න නම් නාසිකාව අගට සිහිය යොමු කර ගැනීම තුලින් තමයි හුස්ම ඇතුළු වීම පිටවීම දැනගන්න පහසු. ඒක නිසා මේ නාසිකාව අගට සිහිය යොමු කරගෙන ඒ කියන්නේ මුහුණේ ඉදිරිපතට සිහිය යොමු කරගෙන හුස්ම වදින එක يعني හුස්ම ඇතුළු වෙනකොට පිට වෙනකොට හුස්ම වදින එක ගැන බොහොම සිහියෙන් ඉන්න ඕනේ. මේ හුස්ම ඇතුළු වීම පිටවීම ගැන දැනගන්න. ආන්නේ මේ විදිහට වාඩි වෙලා දැන් සිහිය පිටවා ගන්නවා. එතකොට මෙතනදී මේ හුස්ම කියලා කියන්නේ ප්‍රකට අරමුණක් නෙමෙයි කියන්නේ දැන් Tamanට හුස්ම ගන්න එක පිට වෙන එක ගැන සිහිය පවත්වාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේක කොච්චර සියුම් අරමුණක්ද කියලා. බාහිර අරමුණු ආවොත් ඉක්මනින්ම අවධානය වෙනස් වෙනවා. කවුරු හරි ඇවිල්ලා කතා කරොත් නැත්නම් කවුරු හරි ඇවිල්ලා එතන එහා මෙහා කරගෙන ගත්තොත් පිරිස බහුල වුණොත් ආහෙමත් නැත්තම් වෙනත් නොයෙක් බාධා ආයතන තිබ්බොත් Tamanට අවධානය යොමු කරගන්න බෑ. ඒ කියන්නේ තමයි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මේ ආනාපාන සතිය සම්බන්ධයෙන් සඳහන් කරනකොට විවේක තනක් තෝරා ගන්න කියන්නේ. පිරිස අඩු තනක්, කෑකෝ ගැසීම ආදී අඩු තනක්, නිශ්ශබ්ද තනක්. ඊළඟට වාතාශ්‍රයක් හොඳින් තියෙන්න ඕන. තදම හුලඟක් තිබුණොත් එතන මේ හුස්ම පිළිබඳ සිහිය පවත්වන්න අමාරුයි. හුස්මේ හුලඟක් නැති ඇහිරිච්ච අවකාශයක් නම් Tamanට හුස්ම ගන්න අපහසුයි. මොකද මේ ඌමනාවෙන් ඇදලා හුස්ම අරගෙන ඇදලා හුස්ම පිට කරලා එහෙම හරියන්නේ නැහැ. ස්වභාවිකව ආයාසයක් නැතුව ඇතිළු වෙන පිට වෙන හුස්ම අනුවයි සිහිය පවත්වන්න ඕනේ. එතකොටයි Tamanගේ සිහිය පිහිටන්නේ. ආයාසයෙන් හුස්ම ගන්න පිට කරන්න ගියොත් ඒක අර Hindu ප්‍රාණයාම භාවනා ක්‍රමේ වාගේ එකක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති සමාධිය නෙවෙයි. ඉතින් අන්න ඒක නිසා පහසුවෙන් වාතාශ්‍රයේ තියෙන තමන්ට නිහඬ විවේක තනක් තෝරාගෙන එරමිනිය ගොතා ගන්න පහසු නම් එරමිනිය ගොතාගෙන වාඩි වෙනවා. නමුත් දන් හිස්ටි දෙනවා නම් කකුල් අපාරු තියනවා නම් එහෙම වාඩි වෙන්න ගියොත් තමන්ට හිතකම් කරගන්න බැරි නිසා එහෙමනම් මිටි ආසනයක් පහසුවෙන් කොන්ද ඍජුව තබාගෙන වාඩි වෙන්න පුළුවන් ආසනයක වාඩි වෙලා දැස් පියාගෙන ස්වභාවයෙන් හුස්ම ඇතුල් වෙන්න පිට වෙන්න අරින්න ඕන. ස්වභාවයෙන් හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට සිහියෙන් දැනගන්න ඕන. සෝ සතෝ ආස සති සතෝ පස්ස සතියා. ඒ භික්ෂුව නැත්නම් ශ්‍රාවකයා සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරන කියන ආශ්වාස ප්‍රශ්වාස වෙන්න අරිනවා. එතකොට දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසාන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසාන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසාන්තෝ රස්සං පස්සසාමීති පජානාති. දීර්ඝව හුස්ම ඇතුළු වෙනවා නම් දීර්ඝව හුස්ම ඇතුළු වෙන බව සිහියෙන් දැනගන්නවා. දීර්ඝව හුස්ම පිට වෙනවා නම් දීර්ඝව හුස්ම පිට වෙන බව සිහියෙන් දැනගන්නවා. කෙටියෙන් හුස්ම ඇතුළු වෙනවා නම් කෙටියෙන් හුස්ම ඇතුළු වෙන බව සිහියෙන් දැනගන්නවා. කෙටියෙන් හුස්ම පිට වෙනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව දැන ගන්නවා. දැන් මෙතන දීර්ඝ කෙටි බව තේරුම් ගන්නේ හුස්ම ඇතුල් වෙන පිට වෙන යන කාලය අනුව. තමන්ටම තේන වැඩි වෙලාවක් මේ ස්පාසුවෙන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. එතකොට තමන් සිහියෙන්ම දැනගන්නවා දීර්ඝ හුස්ම ඇතුල් වුණා, දීර්ඝ හුස්ම පිට වුණා. වචනෙන් කියන්න අවශ්‍ය නැහැ සිහියෙන්ම දැනගන්නවා ඒ සිහිය පුරුදු කරන කෙනාට ඒක තේරෙනවා. කොහොමද වෙන්නේ? එතකොට ඒක අමුතුවෙන් වචනෙන් කියා තියා ඉන්න ඕනේ. ඒක Tamanta සිහියෙන් දැනගන්නවා. හුස්ම දිග හුස්මක් ඇතුළේ දිග හුස්මක් පිටු වුණා. ඊළඟට හුස්ම සංසිඳනකොට හුස්ම බොහෝලාට කෙටි වෙනවා. කාලය අඩු වෙනවා. යන්තම් හුස්ම ඇතුල් වෙනවා දැනෙනවා. යන්තම් හුස්ම පිට වෙනවා දැනෙනවා. ආන ඒ විදිහට Taman සිහියෙන් දැනගන්නවා. හුස්ම හිත සංසිඳෙන පටන් ගන්නකොට පළමුවෙන් Tamanට දැනෙන්න පුළුවන්. දීර්ඝ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඊළඟට හුස්ම සංසිඳනකොට කෙටියෙන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මිශ්‍රව දැනෙන්නත් පුළුවන්. හුස්ම ඇතුල් වීම දීර්ඝව කෙටියෙන් හුස්ම පිට වෙනවා දැනෙන්න පුළුවන්. නැත්නම් හුස්ම ඇතුල් වීම කෙටියෙන් දැනෙලා දීර්ඝ ප්‍රශ්වාසයක් හැටියට දැනෙන්න පුළුවන්. ඒ කොයි හැටි වෙතත් මුලදී කරන්නේ මේ පියවර සිහියෙන් දැන ගැනීම. දීර්ඝ හුස්මක් ඇතුල් වෙනවා නම් ඒ බව සිහියෙන් දැන ගන්නවා දීර්ඝ හුස්මක් පිට වෙනවා නම් ඒ බව දැනගන්නවා සිහියෙන්. කෙටි හුස්මක් ඇතුළු වෙනවා නම් ඒ බව සිහියෙන් දැනගන්නවා. කෙටි හුස්මක් පිට වෙනවා නම් ඒ බව සිහියෙන් දැනගන්නවා. එතකොට දැන් උනතර පියවර දෙකක්. මේ පියවර දෙකක් කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට ටිකක් කාලයක් පුරුදු පුහුණු කරන්න වෙයි. මොකද ඒකට හේතුව දැන් ඔබ එක භවනා වාරයකට හිතන්න විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ආශ්වාස ප්‍රශ්වාස අනුව සිහිය පුරුදු කරන්න උත්සාහවන්ත වුණා කියලා ඊළඟට ඔබ බොහෝ වැඩ රාජකාරී වල යෙදিলা ආපහු සැලයක් මේ ආනාපාන සති භාවනාවට හිත යොමු කරනකොට හිත විසිරීලා ගිහිල්ලා ආපහු සැටයක් මොළ හිතම පටන් ගන්න වෙනවා ඒක කරන්න දෙයක් නෑ ඉතින් ජීවිතයක් ගත කරතත් ඔබ සසර දුකින් නිදහස් වෙන්න අවශ්‍යතාව තියෙන කෙනෙක් නම් මේක පුරුදු කරන්න. Tamanට පුළු පුළුවන් වෙලාවට විනාඩි 10ක් 15ක් හරියට කරගන්න. තමන් උදේ අවදි වෙච්ච තැනින් ඇඳේ හරි වාඩි වෙලා නිහඬව කවුරුත් අනිත් අය නිදි වෙලාවේ විනාඩි 10ක් 15ක් තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිහිය පිටවාගෙන හුස්ම ඇතුල් වීම පිටවන එක ගැන හොඳට සිහියෙන් මේ පියවර පුරුදු කරලා ඊළඟට දවල් කාලයේ තමන්ට විවේකයක් තියෙනවා නම් ඔබ ගෙදර දොරේ ඉන ගෘහිණියක් නම් ඔබට පුළුවන් දවල් කාලේ වැඩ කටයුතු ඉවර කරලා කවුරුවත් ගෙදර දොරේ නැත්තම් නිහඬව වාඩි වෙලා කුටුවක හරි වාඩි වෙලා තමන්ගේ හුස්ම ඇතුල් වීම පිටවීම පිළිබඳව සිහියෙන් දැනගන්න. අවස් කාලයේ ඔබට පුළුවන් නම් තුනුරුවන් වන්දනා කරලා අනිත් අයගේ කෑකෝ ගැසීම ඇති වෙන්න ඉස්සෙල්ලා පළමුව මේ විදිහ ආනාපාන සති භාවනාවේ හිත පිහිටුවා ගන්න ටික වෙලාවක් මේ විදිහට පුරුදු කරන්න. එහෙම නැත්නම් රාත්‍රියේ නිින්දට යන වෙලාවේ පුළුවන් නම් එහෙම කරන්න. දවසට මේ විදිහට උදේ දවල් හවසවත් තුන් වෙලාවක්වත් අනුම ගාණයෙන් කරගෙන විනාඩි 10 15ක් බැගින් මේ ආශ්වාස ප්‍රශ්වාස අනුව සිහිය පුරුදු කොහොම කරන්න පුළුවන් නම් ඔබට යම් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම නැති වුණොත් අඳුම ගන්න උදේ හවසවත් දවස් ටික සැරයක්වත් පුරුදු කරමු කරන්න. ඊළඟට ඔබට තේරෙවි මේ විදිහට උෂ්ම අනුව සිහිය තැම්පත් වෙනකොට ඔබට යම් අවස්ථාවක පුළුවන් වෙනවා තුන්වැනි පියවර. ඒ මොකද්ද? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි කිසිත් ඇති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති කියන අවස්ථාවට එන්න. මේ සබ්බකාය කියලා කියන්නේ මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම දැන ගනිමින් ආශ්වාස කරන්නේ හික්මනවා. මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම දැන ගනිමින් ප්‍රශ්වාස කරන්නේ කියලා හික්මනවා. දැන් මෙතන සබ්බකාය කියන පදේ ගැන වචනයක් සඳහන් කරන්න ඕන. සබ්බකාය කියවම පාලියෙන් කියවෙන්නේ මුළු කය කියලා. සමහර කෙනෙක් මුළු කය කිව්වහම හිතනවා මේ මුළු සර්වාංගයම ශරීරයම අරමුණු කරගෙන හුස්ම දිහා බලන්න ඕනේ කියලා. එහෙම කරන්න බෑ. එහෙම හිත පිටවන්න බෑ. රට කතාවෙන් පැහැදිලි කරන සබ්බ කාය කියලා ගන්න විතර ආශ්වාස ප්‍රශ්වාස කාය කාය කියන්නේ සමූහයට. ඒ කියන්නේ මේ කයම විතරක් නෙමෙයි ශරීරයම විතරක් නෙමෙයි කාය කියන්නේ සමූහය කියන අදහස දෙන පාළි වචනයක්. එතකොට දැන් මේ කතා කරන්නේ ආනාපාන සතිය ගැනනේ. එතකොට ආනාපාන සතිය ගැන කතා කරනකොට ඒ කාලේ මේ මගධ භාෂාව දන්න අය කාය කිව්වහම දන්න සමූහය මෙතන කියන්නේ ආස්වාද ප්‍රස්වාසය ගැන මේ සමූහාර්ථයේ මේ හුස්ම ගන්න කියන එකටයි කියලා. ඒ අය කාය ගැන අදහස් කරන්නේ නැහැ එතකොට. එතකොට ඒ අන්නේ නිසා මෙතන තේරුම් ගන්න නිවැරදි අර්ථය ගන්න ඕන මේ සබ්බ කාය කියලා කියන්නේ මුළු හුස්ම කියන අදහස. මුළු ආස්වාස ප්‍රස්වාස කය. දැනගනිමින් ආශ්වාස කරන්නේ නේ ප්‍රශ්වාස කරන්නේ නේ කියලා ඉක්මෙන්න ඕනේ. කියන්නේ මේ භාවනාව පුරුදු කරනවා. කොහොමද දැන් මුළු කය දැනගන්නේ කියන්නේ මුළු ආශ්වාස මුළු හුස්ම රැල්ල දැනගන්නේ කොහොමද මුළු ප්‍රශ්වාසය දැනගන්නේ කොහොමද? හුස්මේ මුල අගද අග දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක තන්පත් වෙනකොට ඔබට පුළුවන් වෙනවා හුස්ම ඇතුළු වෙනකොට හුස්ම ඇතුළු වෙන බව දැනගන්න. හුස්ම ඇතුළු වෙන්නේ නාසයෙන්නේ. ඒකට නාසයෙන් හුස්ම ඇතුළු වෙනකොට නාසය අග හුස්ම වදින තැන ස්පර්ශ වෙනකොට හුලං ගන්න නැත්නම් හුස්ම රැල්ල හුස්ම ඇතුළ වෙන බව ඔබ දැනගන්නවා. ඊළඟට හුස්ම ඇතුළේ අවසන් වෙනකොට ඒ අවසානිය දැනගන්නවා. ඒ අතර හැමන මැද. ආරම්භය හා අවසානය අතර මැදයි. හුස්ම රැල්ල නාසයෙන් ඇතුළ වෙන පටන් ගන්නකොට ඒ මුලයි ඇතුළ වෙන අවසන් වෙනකොට අගයි ඒ අතර මැදයි. ප්‍රශ්වාස වාතයේ පිට වෙන්න පටන් ගන්නකොට නාසය අග වදිනකොට අර ප්‍රශ්වාස වාතයේ මුල. ඊළඟට පිට වෙලා අවසන් වෙනකොට අග ඒ අතර මැද. මෙන්න මේ විදිහට හිත සංසිඳෙන්න පටන් අරන් මුළු හුස්ම Tamanට දැනගනිමින් සිහිය පිහිටුවා ගන්න පුළුවන් වෙනකොට මේ විදිහට මුළු හුස්ම රැල්ල ඇතුල් වෙනවා සිහියෙන් දකින්න ඕනේ. මුළු හුස්ම රැල්ල පිට වෙනවා සිහියෙන් දකින්න ඕනේ. ඒකට සිහිය පිහිටුවා ගන්න ඕනේ. දැන් මේකෙදි සමහර කෙනෙක් අතර වැරදි මතයක් තියෙනවා හුස්ම රැල්ලේ ආරම්භය නාසිකාවයි, මැද හෘදයයි, අග නාභියයි. එහෙම බලන්න ඕන කියලා. එතකොට ප්‍රශ්වාස රැල්ලේ ආරම්භය නාභියයි, කියන්නේ නාභිය චලනය වෙනවනේ, උදරේ ප්‍රදේශය චලනය වෙනවනේ. ඒ චලනය තමයි ආරම්භය, මැද හෘදය, අග නාසිකාවයි කියලා. එහෙම බලන්න සුදුසු නැහැ. ධර්ම ග්‍රන්ථවල නැත්නම් අට කතාවන් විශේෂයෙන්ම සුද්ධි මාර්ග ඒ වගේම මජ්ක්‍ධිම නිකාය අට කතා ආදීෙහි පෞර පෞරාණික ආචාර්යයන් වහන්සේලාගේ උපදේශ පරිදි පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. එහෙම බලන්න එපා. එහෙම බලන්නේ හිත වික්ෂිප්ත වෙනවා. වෙනත් මානසික ව්‍යවල්කම ඇති වෙන්න පුළුවන් නිසා මේ මුලැමැදාග කියලා නාසිකාවාග හෘදයෙන් මැද නාභියාග කොහොම බලන්න යන්නපා කියලා. බලන්න ඕනේ කොහොමද? කුෂ්ම වදින තැන. ඒ කියන්නේ නාසිකා අග නාස්පුඩු අග හුස්ම රැල්ල වදින තැන තමයි සිහිය පිහිටුවාගෙන මුලැමැදාක බලන්න පිට වෙනකොටත් එහෙමයි. අන්න එතකොට දැන් ඔබට දැනෙවි මේ පීවරට එනකොට හිත සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට මේ අතර වාරයේ හුස්ම රැල්ලේ දීර්ඝ කෙටි බවක් ඔබට දැනෙන්න පුළුවන්. මිශ්‍රව දැනෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. කොයි හැටි වෙතත් සිහිය පිහිටුවාගෙන හිත විසිරෙන නොදී මේ දැනීම් සියල්ල සිහියෙන් දැනගන්න. දැන් පීවර තුනක් අපි ඉගෙන ගත්තා. මේ අතර වාරයේ තමන්ගේ හිත පිට යන්න පුළුවන්. ආයි මුලට එන්න පුළුවන්. කමක් නැහැ. කලබල නොවි ආපහු තැන්පත්ව ස්වභාවිකව හුස්ම ඇතුළු වෙන්න පිට වෙන්න ආයි. සමහරවිට යම් අවස්ථාවක තියෙන සමාධිය ඊළඟ භවනා වාරයේ නොලැබෙන්න පුළුවන්. කමක් නැහැ. මොකද කලින් සංඥාවල ඉගෙන ගන්නනේ මොකද්ද? සියලු සංස්කාර අනිත්‍ය ඔය එක සිහි කරන්න. ආනාපාන සතිය කියන්නේ නිත්‍ය සංඥාවක් නෙවෙයි. ආනාපාන සති සමාධිය වුණත් හැමදාම එකම විදිහට ලැබෙන්නේ නැහැ. අද නිදිහෙල මේ හෙට. එහෙනම් ඒ තුලත් වෙනස් වීම දකින්න. මේ දසඤ්ඤාව සම්බන්ධ කරගෙන පුරුදු පුහුණු කරන්න. ආනාපාන සතියේ සමාධිය නැත්නම් හිතේ සමාහිත බව ඇති කරගන්නේ අපි අනිත් සංඥා හොදයට අපිට විදර්ශනා වශයෙන් වඩන්න පහසු කරගන්න. එතකොට ඒක නිසා ආනාපාන සතියෙන් ලැබෙන සමාධිය අනිත්‍යයි කියලාම දකින්න. වෙනස් වෙනවා කියලාම දකින්න. Tamanට ඕන විදිහට පවතින්නේ නැහැ කියන එකම දකින්න. ඊළඟට පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සානීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සානීති කියන සිවැනි පියවර. දැන් ওই විදිහට දීර්ඝ හුස්ම ඇතුල් වීම පිටවීම, කෙටි හුස්ම ඇතුල් වීම පිටවීම, මුළු හුස්ම ඇතුල් වීම පිටවීම හොඳින් දැනගන්නකොට හුස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක තමයි පස්සම්භයං කාය සංඛාරං. කාය සංඛාරං කියලා මෙතනදී අදහස් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට. ආස්වාස ප්‍රස්වාස දෙක කය හා ප්‍රතිබද්ධ නිසා කියනවා කාය සංඛාර කියලා. දැන් මේ ආස්වාස ප්‍රස්වාස දෙක සංඛ්‍යාත කාය සංඛාර සංසිඳෙන්න පටන් ගන්නකොට Taman එක දැනගන්න ඕන. දැන් ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් ටික ටික සංසිඳෙනවා. ඊළඟට දැන් මේ සංසිඳීම ආරම්භ වෙලා ටිකක් යනකොට කියන්නේ මේ සංසිඳීමත් එක්ක Tamante යම් කිසි ප්‍රභාස්වර බවක් හිතට අරමුණු වෙන්න පුළුවන්. ඒ මොකද එහෙම වෙන්නේ? හිතේ හිතේ තියෙන බාහිර විතර්ක කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේවා දුර වෙලා ගිහිල්ලා කාමච්ඡාමි කියන්නේ කාමයට තියෙන අරම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට තියෙන අරම ව්‍යාපාදයේ ඒවා සංසිඳිලා ගිහිල්ලා ව්‍යාපාද කියන්නේ තරහ. මේවා තියෙනවා නම් හිතේ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. තනිපත් බවක් සමාධියක් එන්නේ නැහැ. ඊළඟට තීන මිද්දේ නිදිමත අලසකම මේක දුර වෙලා ගිහිල්ලා නොසන්සුන් භාවය උද්දාච්චය සැකේ මේවා යටපත් වෙලා ගිහිල්ලා හිතේ ප්‍රභාෂණ බවක් Tamanට පේන පටන් ගන්නවා. ඒක දැනෙන්නේ හිතටමයි. ඒ ප්‍රභාෂවර බව එක්කම නිරාමස ප්‍රීතිය, සුවය නිමිනව දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ හරියට නිධානයක් ලැබුණ කෙනෙක් වාගේ පිළිපෙන්න පුළුවන්. එහෙම වුණොත් ආපහු මේ භාවනාව අවුල් වෙනවා. ඒක හින්දා ඒ ඇස් දැනෙන හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි කියන අවබෝධයෙන් ඒ දිහා සිහියෙන් බලාගෙන දැනගන්න ඉච්චරයි. එතකොට ඒ සංසිඳීමත් එක්ක හිතට යම් කිසි ප්‍රභාස්වර බවක් අරමුණු වුණොත් ඒක ගැන බොහෝ බඳින්න යන්න එපා. එහෙම ඒක තිබුණා. ඊළඟට විගාමශ ප්‍රීතිය, සුවය, චිත්ත ඒකාග්‍රතාව දැනෙන්න පටන් ගත්තොත් ඒව එහෙම තිබුණා. ඒව පිළිබඳ ලෝභ බඳින්න යන්න එපා. මොකද ඒව පිළිබඳ ලෝභ බඳින්න ගියොත් ඔබේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කොටගත් සිහිය පිළිවිලා යනවා. ඔබ තාම ශක්තිමත් නැහැ. මේ අනිත් සමාධි අංග පිළිබඳ සොයා බලන්න ඔබ තාම ශක්තිමත් නැහැ. ඒක ශක්තිමත් වෙන්න ඕනේ. හරියට ඔබ තාම පොඩි දරුවෙක් වගේ ඔබේ භාවනා මානසිකාරය ආනාපාන සතිය තාම කුඩා දරුවෙක් වගේ. මේ කුඩා දරුවා දැන් බොහොම පරිස්සමෙන් ඕන ටික ටික හිමිහිට ඇවිදින්න පුරුදු වෙන්න. එහෙම එක පාට දුවලා කන්න දඟලන්න බෑ. එහෙම ගියොත් මේ දරුවා ඇද වැටෙනවා. ආන් මේ වගේ කියන මතක තියාගන්න. එතකොට ඒ මුලින් ඇති වෙන ප්‍රභාස්වර බවට භාවනාම යෝග්‍යාචාරව පරිකම්මනියුක්ත කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මුලින් ආරම්භක වශයෙන් ඇති වෙන යම් සංඥාවක්. ඒ කියන්නේ හිතේ තන්පත් බව, සමාහිත බව ඇති වෙන බවට යම් සංඥාවක්, යම්සි ප්‍රභාස්වර බවක්. හරියට හඳ පහන් රාත්‍රියේ තියෙන එළිය වාගේ Taman හිතේ ප්‍රභාස්වර භාවයක් දැනෙන්න පුළුවන්. ඒ තමන් ඒ දිහා බලන්න යන්නේ නැතුව හුස්ම රැල්ලම තමයි අරමුණු කරගන්න ඕනේ. ඒකෝට තව දුරටත් හිත සංසිඳෙන්න සංසිඳෙන්න තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය වඩාත් බලවත් වෙනවා. සංසිඳීමක් බලවත් වෙනවා. ඒකාග්‍රතාවක් බලවත් වෙනවා. අර මුලින් දැනෙච්ච ප්‍රභාස්වර බව ඊට වඩා බලවත් තීව්‍ර ආලෝකයක් ඇතිවෙලා තමන්ට දැනෙන්න පුළුවන්. ඒකට කියනවා උග්‍රහණය. සමහර කෙනෙකුට ඒක ආලෝකයක් හැටියට පේන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර කෙනෙකුට ඒක හුස්ම රැල්ලේ බලවත් බවක් හැටියටම දැනෙන්න පුළුවන්. මේ විදිහට වෙන්න පුළුවන්. ඒක කොහොම වුණත් ප්‍රශ්නයක් නෑ. මේ සංකලකුණු සංඥා හිත එකඟ බවන බවට සලකුණක් පමණයි. හැබැයි මේ සංඥා වෙනස් වෙන ආකාරයට පහළ වෙන්න ගත්තොත් ඔබ ඒක ගැන තැකීමක් කරන්න එපා. මොකද වෙනස් වෙන සංඥා පහළ වුණොත් ඒක නියම ආනාපාන සති සංඥාවක් නෙමෙයි. දැන් ආනාපාන සති සමාධියෙන් උපදින නියම නිමිත්තක් නෙමෙයි. නිමිත්ත කියන්නේ යම්ශ සලකුණක් සංඥාවක් කියන එකයි. එතකොට වෙනස් වෙනස් සංඥා ඇති වෙනවා නම් ඒක ගැන ඔබ කලබල වෙන්න යන්න එපා. ඒවා ගණන් ගන්නත් එපා. එතකොට ඒ දැනෙන නැත්නම් තමන්ගේ හිතට අරමුණ වන යාලෝකය ඔහේ තිබුණා. ඒක ගැන වැඩි ලොහු බඳින්නත් එපා. ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන තමයි තමන් සිහියෙන් ඉන්න ඕන. ඊළඟට මේ නිමිත්ත බලවත් වෙලා දාම තියුණු ඒකාග්‍රතාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආලෝකයක් වාගේ සංඥාවක් ඔබට මතුවුණා නම් ඒ ආලෝක සංඥාව ඉතාම බලවත් වෙන්න පුළුවන්. ඒක පින්වතේ අත්දැකීමක් අපට සඳහන් කළා හරියට ෆ්ලෑෂ් ලයිට් එකක් මූණට අල්ලන් ඉන්නවා වගේ බලවත්ව ප්‍රතිභාග නිමිත්තයි කියනවා. ඒ තරණ පින්වතා බොහෝ මොමනාවේ යගේ ජීවිතය ගත කරපු කෙනෙක්. භවමනාවෙන් එයාට ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ ආනාපාන සති සමාධිය පුරුදු කළා. පුරුදු කරනකොට තමයි එයාට ඒ විදිහට බලවත් ප්‍රතිභාග නිමිත්තක් ඇති වුනේ. අන්න ඒ අවස්ථාවේදී Tamanට දැනෙන්න පුළුවන්. එතකොට මේ නිමිත්ත බොහොම දුරස්ව පිහිටි එකක් වුණොත් ඒක නියම නිමිත්තක් නෙමෙයි. Tamanගේ නාසිකා ద్వාරයේ තිතාම ආසන්න අර හුස්ම හැපෙන තැන තිතාම ආසන්නව මේ හුස්ම රැල්ලත් එක්ක ඒකාත්මිකව වගේ ලැබෙන්න පටන් ගත්තා. අන්න ඒක බලවත් සමාධි නිමිත්තක් බවට පත් වෙලා සැබෑ ආනාපාන සති නිමිත්ත වෙනවා. අන්න එතකොට Tamanට දැනෙන්න පුළුවන් හුස්ම රැල්ල නිමිත්ත එකක් ඇටියෙද. නිමිත්තයි හුස්ම රැල්ලයි දෙකක් නෙමෙයි එකක් ඇටියෙද. අන්න මේ අවස්ථාවේදී මේ නිමිත්ත අරමුණු කරාම මේ මනෝමය වශයෙන් ඉක්දුණු මේ නිමිත්ත අරමුණු කරාම Tamanට හුස්ම රැල්ලේ සංඥාව තමයි දැනෙන්නේ. එතකොට මේ නිමිත්ත ලොකු පොඩි කරන්න එහෙම කරන්න සුදුසු නෑ. ඒ පේන විදිහටම Taman හුස්ම රැල්ලේ සිහිය රඳවා ගන්න ඕනේ. එතකොට නිමිත්ත මුළු නිමිත්ත අරමුණු කරත් හුස්ම රැල්ලයි දැනෙන්නේ. අන්න එතකොට තමන්ගේ සිහිය සමාධිය ටික ටික බලවත් වෙනවා තමන්ට දැනෙන්න පුළුවන්. ඒකට තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. ධ්‍යානයකට ආසන්න කාමාවචර සමාධි මට්ටමක්. ඒ සමාධියදී තමන්ට මූලික වශයෙන් ධ්‍යානාංග හඳුනා ගන්න පුළුවන් උපචාර මට්ටමේ විතක්ක, විචාර, පීති, සුත, ඒකාග්‍රතාව කියන මේ අංග. ඒ කියන්නේ අර සමාධි නිමිත්තට පහසුවෙන් හිත නංවනවා විතක්කේ ඒ සමාධි නිමිත්ත තුළ මෙහිත රඳවනවා ਵਿਚාරයෙන් ඊරාමස ප්‍රීතිය ඇති වෙනවා ඊළඟට කායික මානසික සුවය වෙන කායකත් ඒ වෙලාව ලොකු පහසුවක් දැනෙනවා ඒ මානසික සුවය කායට කයත් බොහොම සැහැල්ලු කරනවා ඊළඟට ඒකාග්‍රතාව පවතින හැබැයි මේ ආංග බොහොම දුර්වලයි හින්දා පොඩ්ඩක් නැත්තම් වෙනස් වෙනවා මේ අවස්ථාවේ ඔබ නීවරණ ඇති වෙන්න නොදී බොහොම පරිස්සම් වෙන්න ඕන කාම අරමුණු වලට හිත දුවන්න දෙන්න අරකයි තරහ ඇති වෙන දෙන්න අරකයි එතකොට අලසකමට හිත යට වෙන දෙන්න අරකයි හිත නොසන්සුන් වෙන දෙන්න අරකයි සැකේ ඇති වෙන දෙන්න අරකයි මේ බොහොම පරිස්සම් වෙනවා හරියට සඳහන් කරන්නේ කොහොමද රාජදේවියක් තමන්ගේ කුසේ පිළිසඳගත් ශක්තිති රාජකුමාරයව පරිස්සම් කරගන්නවා වාගේ බොහොම පරිස්සමෙන් මේ සමාධි නිමිත්ත රැක ගන්න ඕනේ ඉතින් මේක හැමෝටම කිය කියා දෙන්න සුදුසු නෑ. මේ වෙලාවේ කාටවත් භාවනා ගුරුවරයෙක් කෙනෙක් භාවනා උගන්වන්න යන උපදෙස් දෙන්න යන සුදුසු නෑ. Tamange භාවනාව හඳුන් කරගෙන ඉන්න ඕන සම්පූර්ණ කර ගන්න ඕන. ඉතින් මේ විදිහට ඒ ධානාංග නැත්නම් උපචාර සමාධියේ තියෙන අංග ධාන අංග වශයෙන් බලවත් වෙච්චාම අන්න ඔබට ප්‍රථම ධාන සමාධිය ලබා ගන්න පුළුවන්. පෙර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා සහිත ප්‍රථම ධ්‍යාන සමාධිය ලැබෙනවා. ඉතින් මේ මුලින්ම ධ්‍යාන සමාධියක් ලැබෙන්නේ බොහොම සුළු මොහොතකට. එක චිත්ත වාරයක් දෙකක් වාගේ බොහොම සමාධි චිත්ත වෙන්න. ඊට පස්සේ Tamanට හඳුනා ගන්න පුළුවන් කලින්ට වඩා බොහොම බලවත් චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත සිත් පහළ වුණේ. අන්න ඒ අනුව ඒ සමාධිය තවදුරටත් බලවත් කරනකොට අන්න හඳුනා ගන්න පුළුවන්. දිගටම <clears throat> වැඩි කාලයක් තුල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග සහිත ධ්‍යාන සිතක් පවතිනකොට මේක තමයි ධ්‍යානය. ඒකත් එකපාරම තීරණයක් කරන්න අරකයි. තමයි නැවත නැවත නැවත නැවත මේ ධ්‍යාන සමාධිය පුරුදු පුහුණු කරගෙන වශී කර ගන්න ඕනේ. අන්න ඊළඟට දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ දක්වා පිළිවෙලින් මේ සමාධිය නැත්නම් චිත්ත ඒකාග්‍රතාව පුරුදු පුහුණු කරන්න පුළුවන්. එතකොට දෙවෙනි ධ්‍යානෙහි ඊතක්ක ਵਿਚාර සංසිඳලා පීති සුඛ ඒකාග්‍රතාව සහිතව ඒ සමාධිත ලැබෙනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර පීති කියන අංග තුනම නැතුව සුඛ ඒකාග්‍රතාව සහිතව බලවත් සමාධිත්‍යයක් ලැබෙනවා. එතකොට අර පටිභාග නිමිත්තම තමයි මේ හැම ධ්‍යාන සමාධියකටම පාදක වෙන්නේ. ඊළඟට සතරවෙනි ධ්‍යානයේදී උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙක සහිතව බලවත් පටිභාග නිමිත්තක් සහිතව ආනාපාන සති සමාධිය ලැබෙනවා. හැබැයි චතුර්ථ ධ්‍යානය නැත්නම් සතරවෙනි ධ්‍යානයටපත් වෙනකොට සම්පූර්ණයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳී යනවා. මුලින් පොඩ පොඩ පොඩ පොඩ සංසිඳෙන්න පටන් ගත්ත එක හතරවෙනි ධ්‍යානයේදී හුස්ම රැල්ලේ වැටීමක් ඇත්තෙම නැහැ. එතකොට ආශ්වාස ප්‍රශ්වාස වැටීමක් නැතු ඒ සමාධි චිත්තේ බලය එයාට ඒ අදිෂ්ඨාන කරපු කාලය තුල වාසය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම උෂ්ම සංසිඳීම දක්වාම ආශ්වාස ප්‍රශ්වාස අනුව මේ සමාධිමත් භාවය පුරුදු පුහුණු කිරීම තමයි පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමිති සික්ඛති ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳීමෙන් භාවනා කීමේ පුහුණු වෙනවා කියන්නේ මේ අවස්ථාවට. එතකොට දැන් මේ අවස්ථාව සාර්ව සම්පූර්ණ වෙන්නේ චතුර්ථ ධ්‍යානෙදි නමුත් මුලදීම ටික ටික ටික ටික සංසිඳීම ආරම්භ වෙනවා. ඒක ඔබත් බලන්න ඔබට පුළුවන් මට්ටමක් දක්වා මේ විදිහට ආනාපාන සති සමාධිය පුරුදු පුහුණු කරන්න. ඊළඟ පියවරවලදී විස්තර කෙරෙන්නේ මේ ආනාපාන සති සමාධිය පාදක කරගෙන විදර්ශනාවට යොමු වීම පිළිබඳවයි. ආනාපාන සතිය පිළිබඳ ඊළඟ දේශනාවෙහිදී අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආනාපාන සතිය පිළිබඳව ශ්‍රවණය කිරීමෙන්, ඒ ශ්‍රවණය කිරීම අනුව වැඩිමෙන් දැනට කර ගන්නා වූ කුසල ශක්තිය දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවිවරුන්ටත් මේ විදිහටම සිත වඩාගෙන සමතුල භාවනා, විපස්සනා භාවනා, ඥාන ඇති කරගෙන සතර දුකින් නිදහස් උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියන අනුමෝදන් කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඔබ හැමත සම්මා සම්බුත් සරණයි තෙරුවන් සරණයි